ඊළඟට විදුරංග මහත්මයා අවසරයි පින්වත් සායනහස මේ සායනහස ඉස්සරහ මම ප්‍රශ්නයක් යව සායනහස මට ඇති දෙවෙනි ගැටලුව තමයි සායනහස අර සායනහස දැන් කුසලයක් සායනහස කරනවා කියන්නේ ඒක මට නම් සායනහස සැප වේදනාවක් අපිටම සායනහස රුවන්වැලි මහා සායනන් වහන්සේ ළඟට ගිහිල්ලා කිරිපිඩි පූජා කරන මම ළඟදී පින්කම සිදු කරා සායනහස එතකොට මට සැප වේදනාවක් ඇති වුණා එතකොට සායනස් මට ආයි ඒ කුසලයේම කරන්න බලවත් ආශාවක් ඇති වුණා. එතකොට සායනස් දැන් ඒක සැප වේදනාවක් විදිහට ගත්තොත් ඔබ වහන්සේට අවසුවා ඒක සංකතයි ඒක හේතුඵල නිසා හටගෙන තියෙනවා ඒක විපරිණාමයටපත් වෙනවා. එතකොට අපි සැප වේදනාවවත් ඒකටවත් ඇලෙන්න ඕමනා නැහැ කියලා සායනස් මම ඊට පස්සේ හිතුණා දැන් ගොඩක් දුර යන්න ඕනේ දැන් යන්න ඕනේ රුවන්වැලි මහසෑදන වහන්සේ වන්දනා කරන්න. දැන් අර එතන සයනස කුසල තණ්හාවක්ද තියෙන්නේ උපාදානයක් තියෙන තැනක ඇති වෙන්නේ කුසලය අඩු කුසලයක්ද එහෙම කියලා ඊතර සයනස් දැන් මම අද ගිහව භාවනා වැඩසටහනේ හිටපු සයනස්ලාට මම ඒ කුසලය මේ කන්වර්ට් කරා හිතින් හිතලා මේ සයනස්ලාට මේ පූජා කරා හිරිකර එහෙම සයනස් එහෙම හිතන එක හරිද ඒ විදිහට උපාදානයේ කුසලයටවත් උපාදානය වීම එතන සයනස භවය හැදීම එහෙම හිතන එක හරිද පින්වත් ස්වාමීන් වහන්සේ? දැන් මෙහෙමයි අපිට රුවන්වැලි සෑ ළඟට ගිහිල්ලා පූජා කරන්න ඕන කියන එක කුසල තෘෂ්ණාව මත හිතන්නත් පුළුවන් ප්‍රඥාවෙන් ඒක හිතන්නත් පුළුවන් ප්‍රඥාවෙන් හිතනවා නම් අපි හිතන්න ඕනත් දැන් තෘෂ්ණාවෙන් හිතනකොට ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ එතනට ගියාම පින වැඩි වෙනවා එතනට ගියාම සතුට වැඩි වෙනවා සුව වෙනවා අන්න ඒ වගේ කාරණා තමයි අපි පාදක කරගෙන රුවන්වැලි සෑය ළඟට යන්න ඕන කියලා හිතන්නේ. ප්‍රඥාවෙන් අපි කල්පනා කළොත් රුවන්වැලි සෑය කියලා කියන්නේ මේ පෘථුවියේ වැඩිම ਸਰවඥ ධාතුන් වහන්සේ නමක් නිදන් කරලා තියෙන තැන. එතකොට එක් ਸਰවඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැන යම් ශක්තියක් තියෙනවා නම් ඒ වගේ සමූහයක් වැඩ ඉන්න තැන ඊට වඩා බලවත් ශක්තියක් තියෙනවා. ඊළඟට සතර බුදුරයන් වහන්සේලාම වැඩම කරලා පාද ස්පර්ශය කරපු තැන. දෙව් මඟුන් වඩින තැන බොහෝ දෙනා කුසල් සිත් ජනිත කරන තැන ඒ නිසා එතන භෞතික වශයෙන් සුවිශේෂ ශක්තියක් තියෙනවා වෙන තැනකට වඩා අපේ ගත සිත සමනය වෙන්නට සහ කුසල් දහම් අවදි කරන්න හැබැයි අපි මතක තියාගන්න ඕන එහෙම භූමියෙන් ඒ සහයෝගය ලැබුණා කියලා ඒකෙන් විතරක් ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් රුවන්වැලිසෑය ළඟට යන සියලු දෙනා බොහොම සත්භාවයටපත් වෙන්න ඕනනේ. දැන් අර අපි නිතරම කතා කරන්නේ ත්‍රි හේතුක කුසලයකින් ඉපදීම ඒතනත්තාට මාර්ගඵල අවබෝධ කරගන්න පවා උදව් වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ත්‍රි හේතුක කුසලයකින් උපන්න සියලු දෙනා මාර්ගඵල ලබනවා කියන එක නෙමෙයි. ඒක එක් සාධකයක්. අන්න ඒ වගේ රුවන්වැලිසෑය කියන තැන භෞතික වශයෙන් අපේ ගත සිත සමනය කරන්නට පුළුවන් ප්‍රබල සාධකයක් තියෙනවා. ඉතින් අපි කල්පනා කරනවා නම් එහෙම තැනකට ගිහිල්ලා හිත සංසුන් කරගෙන භාවනා කිරීම තුළ මම ඒ අත්දැකීම ලබන්න ඕනේ, භූමියේ ස්පර්ශය ලබන්න ඕනේ, ආශිර්වාදය ලබන්න ඕනේ. ඒක මම යන ගමන ලොකු ශක්තියක් වෙනවා කියලා දැනගෙන එබඳු තැනකට ගිහිල්ලා ස්පර්ශ කරලා භූමිය ස්පර්ශ කරලා පූජාවක් තියලා භාවනා කරලා එන එක ඥාන සංප්‍රයුක්තයි. එතනින් ලැබෙන ඒ හේතුඵල සම්බන්ධතාවය දැනගෙන. එහෙම නැතුව එතනට ගියාම පින වැඩි වෙනවා එතනට ගියාම මට සුවයක් දැනෙනවා එතනට ගියාම සතුටක් දැනෙනවා වගේ අපි විඳින කාරණා ගැන පාදක කරගෙන අපි ඒ ගමන යන්න උත්සාහ කළොත් එතකොට සමහර විට අපි නොදැනුවත්වම එතන අර තෘෂ්ණා මූලික හැඟීමක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඔය දෙකෙන් කොහොම කළත් ඒක භවයට හේතු වෙනවා. භවය නවතින්නේ නැහැ. භවය නවතින්නේ අරහත් මාර්ග සිතෙන් පමණයි. එතනින් මෙපිට ප්‍රතඥයෙක් පමණක් නෙවෙයි සෝවාන් සකෘදාගාමි අනාගාමි පුද්ගලයෙක් පවා කරන කියන දේවල් වලින් භවය තමයි ගොඩනගන්නේ. මාර්ගසිත හැරුණකොට අනිකුත් කාමාවචර සිත් තමයි සෝවාන් පුද්ගලයාටත් මාර්ගසිතේදී සහ ඵල සමාපත්තියට සමවදිනකොට ඇති වෙන සිත් ටික හැර අනිත් හැම මොහොතකම සෝවාන් පුද්ගලයාටත් කාමාවචර සිත් තමයි ඇති වෙන්නේ. ඊළඟට සකෘදාගාමි අනාගාමි අයටත් මාර්ගසිත සහ ඵලසිත වලට සමවදින අවස්ථා හැරුණකොට අනිත් අවස්ථාවල කාමාවචර සිත් තමයි ඇති වෙන්නේ. නිසා අරහත් මාර්ගඥානය සාක්ෂාත් නොකරන තාක්කල් ප්‍රතඥව හිටියත් සෝවාන් වුණත් සකෘදාගාමි වුණත් අනාගාමි වුණත් භවය සැකසෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ඒකට අපි නිකන් මේ අමුතු මානසික තත්වයක් හදාගෙන ආකෘතිගත වෙන්න ඕන නැහැ. මේ කොයි කෙනොත් පුඤ්ඤාභි සංඛාර වලින් භවය සැකසෙනවා. ඒතර භවය නිමාවටපත් වෙන්නේ අවිද්‍යාව තෘෂ්ණා සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම මත. හැබැයි ඒ දක්වා මේ යන ගමනට මේ කරන කුසල් උදව් කරගන්න පුළුවන් නම් ඒක ඥාන සම්ප්‍රයුක්තව સિદ્ધ කරන්න අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒකයි එතනදි කල භවේ නවත්තනවා කියන එකක් අර අපි කුසල තෘෂ්ණාව නවත්ත ගත්තත් ප්‍රඥාවෙන් ගිහිල්ලා ඒ කුසලය කළත් ඒකෙන් භවය සැකසෙන එක නවත්තන්න බෑ. පැහැදිලිද? පැහැදිලි සයිනස.